1985 නොවැම්බර් 11 වන දින ලිපිය. අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස. මා අපේක්ෂා කළ පරිදි අද ඔබ වහන්සේ හමු වීමට පැමිණිය නොහැකි වීම ගැන ඊතා කනගාටු වෙමි. දවස් 3ක් සහ රාත්‍රී 3ක්ද ඊයේද නොකඩවා මහ වැසි වැස්සේය. නැවත වසින්නට ඌ කල මගේ මෝටර් රථයෙන් මේ ගමන ගිය නොහැකි බව මට වැටහුණි. මම ශීඝ්‍රගාමී විදුලි පුවතක් එවිමි. ඒ ඔබ වහන්සේට ලැබුණායයි සිතමි. මේ ගැන ඊතා කනගාටු වන අතර කාලගුණය මදක් යහපත් වූ විට මට ඒමට කාරුණිකව අවසර දෙනු ඇතැයි අපේක්ෂා කරමි. ගිය සතියේ මට තවත් අත්දැකීමක් ලැබුණේය. එය ඔබ වහන්සේගේ අන්තිම ලිපියෙහි සඳහන් පරිදි සිදුවිය හැකියයි දැන් ඌ දෙයට යම් සමානතාවයක් තිබුණි. විස්තරය මෙසේය. කලක පටන්ම භාවනාවේදී මගේ ශරීරයේ විවිධ තැන්වල අණු කිසියම් විද්‍යුත් තීව්‍රතාවයකින් යුතුව කම්පණය වනු දැනෙමින් තිබුණි. මේ කියන අවස්ථාවේදී ඊතා ඉක්මනින් අතිවිශේෂ ආකාරයකින් වේගවත් විදුලි ධාරා යන්නා මෙන් දැනෙන්නට විය. එහි මැද ඌයේ හදවතයි. එහෙත් මේ විදුලිය මුළු ශරීරයේ පුරාමත් හිස මුදුන දක්වාත් බාහු හරහා අත් දෙක වෙතටත් පැතිරුණි. ඊටාම පැහැදිලිව මේ විද්‍යුතය පැතිර ගිය ශරීරාංගනම් හිස් කබල සහ අත් දෙකයි. මීට පෙර කිසි විටකත් නොදැනුණු අන්දමේ අලුත්ම ශක්තියකින් සහ බලයකින් මම පිරී ගියෙමි. මට ඉමහත් සුවයක් දැනුනි. මා ඉදිරියට යා යුත්තේ කෙසේදයි දන්වන ලෙස ගෞරවයෙන් ඉල්ලමි. මේ తත්වය සමාධියෙන් ස්ථිර බවට පත් කළ යුතුයද? එය එසේ යයි සිතමි. කලින් මාදුටු ඉමහත් ශාන්ත භාවය බලය පිළිබඳ මේ අලුත් අත්දැකීම හා එකට එක්විය යුතුයයි මට සිතේ. ඒත් මා වැරදි විය හැක. මා කල යුත්තේ කුමක්දයි කරුණාකර දන්වනු මැනවි. සෑම විටම මගේ උපරිම කෘතඥතාව හා ස්තුතිය පුද කරමි. ඔබ වහන්සේගේ කීකරු යටහත් ශිෂ්‍යාව මිහිතිරිගල නිස්සාරණ වනය 1985 නොවැම්බර් 16 දින ලිපිය. හිතවත් දායකාව 85 නොවැම්බර් 11 දින දරන ඔබේ ලිපිය මම ගෞරවාර්හ නායක ස්වාමින් වහන්සේ සඳහා පරිවර්තනය කළෙමි. ඔබේ අලුත්ම භාවනා අධ්‍යක්ීම හටගත්තේ බංග ඥානය එනම් සෝතාපන්න තත්වය කරා යාමේදී ඇතිවන විපස්සනා ඥානයක් ඇසුරෙන් බව උන්වහන්සේ පවසති. කම්පනය සහ ඊතා වේගවත් විදුලි ධාරා යයි ඔබ විසින් විස්තර කරන දේ විපස්සනාවේ ස්වභාව ලක්ෂණ වෙයි. ඔබ විසින් කළ යුතු ඇත්තේ ඔය ආකාරයටම දිගටම භාවනා කිරීම හා සමාධියට වැඩි අවධානයක් යොමු කිරීමයි. ඔබේ අත්දැකීම් දෙක එකතු කිරීමට ඔබ විශේෂ උත්සාහයක් දැරිය යුතු නැත. වඩා සවිස්තර උපදෙස් දීම සඳහා සවුන්දා බදාදා සිකුරාදා හැර අනෙක් දවසක ඔබ කලින් පැමිණීමට අදහස් කළ උදේ වේලාවට එනම් 8:40ට පැමිණෙන ලෙස උන්වහන්සේ කරුණාවෙන් අවසර දෙති. ධර්ම මාර්ගයේ දිගටම ප්‍රගතියක් ලැබේවා. මෛත්‍රියනි 1985 දෙසැම්බර් 6 වන දින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස අප තිදෙනා මීතිරිගලට පැමිණෙන විට ඔබ වහන්සේ කළ අනර්ග කතාව සහ දුන් උපදේශ පිළිබඳව අපේ ඉමහත් ගෞරවය හා ප්‍රණාමය පළමුවෙන් පුද කරමි. එම උපදේශ අපට මෙන්ම අපේ පවුල්වල අයට හා මිතුරන්ටද ප්‍රමාණ කළ නොහැකි තරම් වටිනේය. ඔබ වහන්සේ අපට දුන් උපදෙස් අනෙක් අය සමග බෙදා ගැනීමට අපි වෑයම් කරමු. මා මෑතකදී භාවනාවේදී අත්දැකීම් තුනක් ලැබූ අතර ඒවා ඔබ වහන්සේට ඉදිරිපත් කරමි. 1. පළමුවැන්න දවස් 3කට පමණ පෙර සිදු වූවකි. මා ඔබ වහන්සේට කී විදුලි ධාරා වර්ෂාව මගේ සිරුර පුරා පැතිරුණාසේ දැනුනි. මද වේලාවකින් මගේ ඉනෙහි සිට හිස දක්වා උඩුකය කොටස මගේ සිරුරින් ඉවත් වී ඉහළට පැන නැවත සිරුරට ආවාසේ දැනුනි. දෙක මා ආනාපානසති භාවනාවෙහි යෙදී සිටියේදී හුස්ම දැනීම නතර විය. ඒ වෙනුවට හද ගැස්ම දනුනේය. මා ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන සිටින විට ඒ ක්‍රමයෙන් අඩුවෙමින් ගොස් අන්තිමේදී ඒ මගේ හදවත තුල නොව හිස තුල දැනෙන්නට විය. ඉක්පිති එය හිස මුදුන වෙතින් ක්‍රමයෙන් ගෙවි අවසාන විය. 3 දෙසැම්බර් 5 වෙනිදා පාන්දර 2ට පමණ මා භාවනා කරද්දී මුළු ශරීරේම විදුලි වර්ෂාවෙන් පිරී ගියේය. ඉක්බිති මුළු ශරීරේම ලිහි ගොස් මීදුමක් සේවිය. ශරීරේ බාහිර සීමා අන්තර්දාන වී හැම දෙයක්ම මා සිතන විදිහට ශරීරයෙන් පිට අවකාශය තුලට එක්විය. මෙය මා දිය වී යනවා දුටු කලින් අත්දැකීම සිහිපත් කරවයි. එහෙත් එහිදී ඇස ක්‍රියා කළ හේයින් එය දැකීමකට සමාන විය. මේ අවස්ථාවේදී එවැනි දැකීමක් නොවිය. මෙය සැබෑ අත්දැකීමකි. මනසේ දැනුවත් බව මුළුමනින් තිබුණු අතර ඒකාග්‍ර බවද පැවතුණි. ඔබ වහන්සේගේ කීකරු යටහත් ශිෂ්‍යාව මේතිරිගල නිස්සරණ වනේ 1985 දෙසැම්බර් 9 ලිපිය හිතවත් දායකාව 85 දෙසැම්බර් 6 වෙනිදා දරන ලිපිය අපිට ලැබුණි දෙවන කොලේ ඔබගේ අත්සන නැති නිසා තුන්වන කොලයක්ද තිබිය යුතුයයි සිතෙයි ඒ නිසා ඒ මහතෙරුන් වහන්සේ දෙන උපදෙස් පදනම් වී ඇත්තේ ඒ කොළ දෙකේ ඇත කරුණු පිළිබඳවය. ඔබේ අත්දැකීම් වලින් පෙනෙන්නේ ඔබ නියම මාර්ගයේ හොඳින් යන බවය. එහෙයින් බාහිර බාධක ගැන නොතකා භාවනාව වඩා තියුණුව කරගෙන යා යුතුය. සෑම දෙයක්ම ਸਰව සාධාරණ ලක්ෂණ වන අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුව පුළුවන් හැම ආකාරයටම බැලීමට උත්සාහවත් වන්න. මක්නිසාදයක් සිත කය දෙකෙහි මායාකාරී ස්වභාවය වෙතින් ඉවත් වී සැබෑ ශාන්තිය වන නිර්වාණය දෙසට ගමන් කළ හැක්කේ එම අවබෝධය තුලින්මය. විදුලිය වර්ෂාව ශරීරයේ දියවී යාම ශරීරයේ හැඩය අන්තරදාන වීම ශරීරයේ කොටස් ගිලිහි යාම ශ්වසනය හා හදගැස්මේ විවිධතා ආදී සියල්ලක්ම ශරීරයේ ඇති මේ නයිසાર્ගික ලක්ෂණ ප්‍රකාශ වන ආකාර වෙයි. අභ්‍යන්තරයේ පමණක් නොව බාහිර ලෝකයේ తත්වයේද එසේමය. සැබෑ ප්‍රඥාව උදා වූ කල මේ ලක්ෂණ හැම තැනම දැක්ක හැකිය. එහෙයින් යෝගියා මේ తත්වය ප්‍රඥාවෙන් පිළිගත යුතුය. මේ ස්වභාවයට විරුද්ධව අරගල කිරීමට තැත් නොකරන්න. ශරීරයේ මුළුමනින්ම දියවනු දැක්කොත් එසේ වීමට ඉඩ හරින්න. ඒ ඔබ සත්‍ය අත්දකින අයුරුයි. ශරීරයේ ආපසු පෙර තත්වයට එත්වා යයි අපේක්ෂා නොකරන්න. ඒ ඔබේ ප්‍රගතියට බාධාවකි. හැම විටම අසීමිතව සතියෙන් යුක්තව සිටින්න. දේවල් සංසුන්ව වටහා ගන්නට උත්සාහ කරන්න. ඔබේ මනස හා ඊට අරමුණු වූ දේ ගැන පරීක්ෂාකාරී වන්න. ඒ අරමුණ කුමක් වුවත් මනස ඊට ඇලී නොතිබිය යුතුය. ඒ දේ පිළිබඳ යථා ස්වභාවය වටහාගෙන ඒ යන්නට හරින්න. නිදසුන් ලෙස ශරීරයේ නාඩි ගැස්ම ක්‍රමයෙන් ගෙවි ගොස් හිස් මුදුනින් යන්නටම යන විට හරියටම ඒ වේලාවේදී සහ ඒ එක්කම ඊට පසු වේලාවේදී ඔබේ මනසේ తත්වය පරිස්සමෙන් විමසිය යුතුව තිබුණි. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට ඔබ දරන උතුම් ව්‍යායාමය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. 1985 දෙසැම්බර් 21 වන දින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට එව් මගේ අවසාන ලිපිය අත්සම් නොකිරීම පිළිබඳව සමාව අයදිමි මේ කරදර රාශියක් තිබුණ හේයින් ඒ ලිපිය අවසන් කරන වෙලේ සිත් විය උලින් යුතුව ඉන්නට ඇත ඒ කෙසේ වෙතත් මගේ සතිය නැතිකම ඒන් පැහැදිලි වන්නට ඇති හේයින් ඒ බව සිහියේ තබාගෙන එය දියුණු කරන්නෙමි. දෙන ලද උපදෙස් පිළිබඳව ඔබ වහන්සේට ඊටාම ස්තුති කරමි. ඒවා හැකිතාක් හොඳින් පිළිපැදීමට යෙදෙන්නෙමි. ඊයේ භාවනාවේදී මට අත්දැකීමක් ලැබුණි. මගේ වීරය හා සතිය හොඳ මට්ටමකට පැමිණ තිබුණේය. ඉක්පිති සමාධියද ඇතිවිය. සිත හා කාය යන දෙකම ඊතා නිසංසලව තිබුණි. උපේක්ෂාවද ඇති වූ කල විදුලිය වර්ෂා වැනි දැනීම මගේ හිසේ හා උරහිස් පුරා විහිදුණේය. ඊටත් වඩා තදින් දැනෙන විදුලි තරංග මගේ සිරුරේ යටිකය මුළුල්ලේම විහිදුනේය. ඒ දෙක එක්වී පැයක් පමණ තිබූ අතර ඊටාම හොඳ සැහැල්ලු බවක් හා සාමයක්ද පැවතුනේය. පෙරනෝ විරු සමාධියක් මට ලැබුණයි තදින් විශ්වාස කරමි. මා මේ නිරන්තරයෙන් ලබා ගන්නට උත්සාහ කරන්නේද? දවසකට දෙකකට පෙර තවත් අත්දැකීමක් ආනාපාන සති භාවනාවේදී ඇතිවිය. මා ශරීරයෙන් ඉහළ තැනක සිට ශරීරයේ ශ්වසනය කෙරෙන අයුරු අසා සිටින්නාසේ දැනුනි. ආශ්වාසය කොටස් තුනකට කැඩී යත්තාසේ විය. ප්‍රශ්වාසය හොඳින් ගලා ගියේය. මා හිතන හැටියට මා මෙය මිනිත්තු 5ක් පමණ කාලයක් තිස්සේ බලා සිටි අතර මා භාවනාව කෙලවර කරන විට ඒ දෙක එක් වූ වාසේ දැනුනි. මාහට දක්වන ඊමහත් කරුණාව පිළිබඳවත් මේ ශ්‍රේෂ්ඨ දුෂ්කර සූක්ෂම මාර්ගයේහි යාම සඳහා මට මඟ පෙන්වීම පිළිබඳවත් ඔබ වහන්සේට ඊටාම ස්තුති කරමි. ඔබ වහන්සේගේ යටහත් කීකරු හා කෘතවේදී ශිෂ්‍යාව මීතිරිගල නිස්සාරණ වනය 1985 දෙසැම්බර් 31 ලිපිය. හිතවත් දායකාව අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඔබේ ලියුම ලැබුණි. 21 වන දින ලියු ලිපියේ අඩංගු කරුණු මම පරිවර්තනය කළෙමි. ඔබේ අත්දැකීම් දෙකම මාර්ගයේ දියුණුව දක්වන ලකුණු බව උන්වහන්සේ එකහෙලා පැවසූහ. වැඩිදුර උපදෙස් වශයෙන් උන්වහන්සේ පවසන්නේ ඔබ නිසකයෙන්ම ක්‍රමිකව සමාධිගත වීමට උත්සාහ කරන්න කියාය. එහෙත් අනවශ්‍ය තරම් උනන්දුවකින් ප්‍රතිඵල අපේක්ෂා කරන්නට ගොස් නොසැනසිලි චිත්ත තත්වයකට පත්විය නොවිය යුතු බවද පවසති. ඒ ඔබේ දෛනික ජීවිතයේ කොටසක් පමණක් කරගන්න. දෙවන අත්දැකීම විපස්සනා අගෙන් යුතු බවද ඒ විපස්සනා ඥාන බිහිවීමේ ලකුණක් බවද උන්වහන්සේ හඳුනාගෙන ඇත. ඔබේ ප්‍රගතිය පිළිබඳව සුබ පතමු. මෛත්‍රීණී